එහෙනම් හොඳින් සාවධානවම ජීවාදී දීමේට සලායතන පිළිබඳ දේශනාවක් ඉදිරිපත් කළ නිසා අද නාම රූප පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට තිබෙන්නේ මේ හා සම්බන්ධ එකට අදාළ කොටස සම්මාදිට්ඨි සූත්‍රයේ දැක්වෙන්නේ මෙලෙසින්. යතෝ කෝ ආසාරිසාවකෝ නාම රූපං පජානාති නාම රූප සමුදයං පජානාති නාම රූප නිරෝධං පජානාති නාම රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති එතවප්පවතාපිකෝ අවසෝ වගේ ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජිබතාවසදිත්තේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආමතෝ ඉමං සද්ධම්මන්ති යම් විකකදී ආර්ය ශාවකේ නාම රූප නාම රූප සමුදය නාම රූප නිරෝධය නාම රූප නිරෝධයේ තියෙන කරුණු හතර හරියට දැක්කා නම් දැනගත්තා නම් අන්න ඒ අවස්ථාවේදී ඔහුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා. එදෙසින්ම ඒ දැනීම තුළින් නිර්වාණ ධාතුව අවබෝධ කරලා සම්මා ධර්මයේ කෙරෙහි නොසලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි ඒ සාමාන්‍ය අදහස. කතමං පනාවසෝ නාම රූපං කතමෝ නාම රූප සමුදයෝ කතමෝ නාම රූප නිරෝධෝ කතමා නාම රූප නිරෝධගාමී පටිපදා නාම රූප කියන්නේ කුමක්ද නාම රූප සමුදය කියන්නේ කුමක්ද නාම රූප නිරෝධය කුමක්ද නාම රූප නිරෝධගාමී පටිපදාව කියන්නේ කුමක්ද වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාවසෝ නාමං චත්තාරීච මහා භූතානි සතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චති ආසෝ නාම රූපං වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන කොටස් පහට නාමය කියලා ප්‍රකාශ කරනවා සතර මහා භූතයි සතර මහා භූත නිසා හටගත් උපාදාය රූප වලටයි රූප කියන වචනේ පාවිච්චි කරන්නේ මෙන්න නාම රූප කොටස් දෙකම එකතු වුණාට පස්සේ ඒකට අප නාම රූප කියලා ව්‍යවහාර කරනවා. නාම රූප සම්දේ වශයෙන් දක්වන්නේ විඥාන සම්දයා නාම රූප සම්දයෝ විඥාන ඇතිවීමේ හේතුවයි නාම රූප ඇතිවීමේ හේතුවන් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වී යන අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නාම රූප නිරුද්ධ කිරීමේ තියෙන ප්‍රතිපදාව. යතෝ කෝ ආසෝ එවං නාම රූපම් පජානාති එවං නාම රූප සමුදයම් පජානාති එවං නාම රූප නිරෝධම් පජානාති එවං නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදම් පජානාති සෝ සබ්බ සෝ රාගාංශයන් පහයි පටිගාංශයන් පටිවිනේ දෙත් විනෝදෙත්වා අස්මේති දිට්ඨිමානාසන සමූහ නිසා අවිජ්ජං පහය විජ්ජං උපාදේසා දිට්ඨිය ධම්මේ දුක්ඛසකම් දුක්ඛසන්ත කරෝ හෝති මෙලෙසින් නාම රූප නාම රූප සමුදය නාම රූප නිරෝධය සහ නාම රූප නිරෝධ ගාමිනී පටපදා පටිපදාව කියන කරුණු හතර අවබෝධ කරගත් කෙනෙකුට සියලුම මානසික ධර්මයන් ශ්‍රේ කරලා මේ ජීවිතයේදීම රහත් භාවය පවා ලබන්නට පුළුවන් කියන එකයි ඒ එම පාටින් දැක්වෙන්නේ අප ගියවාරයේදී සලායතන සමුදය ගැන කතා කරන විට විස්තරයක් ඉදිරිපත් කළා නාම රූප සමුදය සලායතන සමුදය කියලා. නාම රූප නිසා සලායතන ඇති වෙනවා කියලා. ඒදී නාම රූප ගැන අපි විස්තර කතා කළ නිසා අද ගැන නැවත විස්තර කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. නිසා නාම රූප සමුදය ගැනයි දැන් කරුණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නාම රූප සමුදය වශයෙන් දක්වන්නේ විඥාන සමුදය නාම රූප සමුදය කියලා විඥානයේ තමයි නාම රූප ඇතිවීමේ හේතුව. විඥානයේ කියන එක බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ විඥානාතීතිකෝ වික්‍රේ තස්මා විඥානං සීවුච්චති කියලා. හඳුනා දැනීමක් ඇතිවෙන නිසා තමයි විඥානය කියන්නේ. ඒකෝට අපට දැනීම ඇති වෙන්නට පුළුවන් හය ආකාරයකින් ඇහැට රූපයක් පෙන්වනාට පස්සෙ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ ඇසට රූපේ පෙන්වනාට පස්සේ ඇති වෙන දැනීමට අප ව්‍යවහාර කරන්නේ චක්කු විඥානය කියලා. ඒ වගේම කනට ශබ්දයක් ඇසුණාට පස්සෙ ඒ ශබ්දය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම ශෝත විඥානය නමින් හඳුන්වනවා. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ දැනීමක් ඇති වෙනවා ඒ දැනීමට කියන්නේ ගාහන විඥානය කියලා. දිවට රසක් ගෑවුනාට පස්සේ දැනීමක් ඇති වෙනවා ඒ ඒ දැනීම ජීවකා විඥානයේ නමිනුත් කයට පොට්ටබ්බයක් ඒ කියන්නේ කයට දැනෙන ස්පර්ශයක් හමු වුණාට පස්සේ ඇති වෙන දැනීම කාය විඥානයේ නමිනුත් මනසට ධම්මාරම්මණයක් හමු වුණාට පසුව ඇති වෙන විඥානයේ දැනීම මනෝ විඥානයේ වශයෙන් හඳුන්වනවා මේ විදිහට විඥානයේ කොටස් හයක් තිබෙනවා මේ කොටස් හයට අමතරව කර්ම විඥානය, ප්‍රතිසන්දි විඥානය, අනිදර්ශන විඥානය, විඥාන ධාතු ආදී වශයෙන් ධම්මේ සඳහන් වෙනවා මේ විඥානය කියන වචනේ යෙදෙන වෙනස් අවස්ථා. කර්ම විඥානය කියන එකෙන් අදහස් කරන්නේ යම් කෙනෙක් මරණයට පත්වන විට ඒ මරණ මොහොතේදී මරණයට උන්න මෙන්න කියන ඒ ආසන්න අවස්ථාවේදී ශීපත් වන කුසල අකුසල කර්ම ශක්තියන් වල. එයයි කර්ම විඥානය කියන්නේ. මේ කර්ම විඥාන නිසා නැවත භවයක ප්‍රතිසන්දිය ගෙන දෙන පුනර්භවය ඇති වෙනවා. මෙන්න මේ පුනර්භවය ගෙන දෙන විට පළමුවෙන්ම පහළවන විඥාණයට තමයි ප්‍රතිසන්දි විඥාණය කියලා කියන්නේ. අනිදර්ශන විඥානය කියන්නේ රහත් වූ කෙනෙකුගේ විමුක්ත සිත. විඥානං අනිදර්ශනං අනන්තං සබ්බතෝ පබං ආදී වශයෙන් මේක බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. නිදර්ශනක් වශයෙන් මෙහෙම දෙයක් කියලා රහත් වූ කෙනාගේ විමුක්ත සිත දක්වන්නට හැකියාවක් නැහැ. එහෙම පෙන්වන්නට පුළුවන්කමක් නැහැ. ඒකයි අනිදර්ශන විඥානය කියන්නේ ඒක තමයි අප්‍රතිත්ථිත, අප්‍රවස්සිත, අනාරම්මන වැනි වචන දක්වලා තිබෙනවා. අපපතිච්ඡති කියන්නේ දැනීම කිසිව ප්‍රතිහිතව නැහැ. අපවත්ිත කියන්නේ දැනීම සංකත ධර්මයක් නෙවෙයි. ඒ කියන්නේ යම් යම් හේතුන් නිසා හටගත් ධර්මයක් නෙවෙයි. ඒ වගේම අනාරම්මන කියන්නේ ඒක කිසිම අරමුණක් නැහැ කියන සාමාන්‍යයෙන් ওই පසු කාලීන ලියවිච්ච අභිධර්ම පොත්වල දැක්වෙනවා අරමුණක් නැතුව කිසිම විඥානයක් ඇති වෙන්නට බැහැ කියලා. නමුත් අලබද්දෝකල සෝතේ බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දැක්වූ පාඩයක් තිබෙනවා. ඒවම් විමුක්තංකෝ බික් ඒවම් විමුක්ත චිත්තංකෝ බික්කවේ බික්කුන් ශ්‍රේන්දා දේවා සබ්බම්මකා සත්පජාපතිකා අන්වේෂණාදි ගච්ඡanti ඉදං නිශ්චිතං තථාගතස්ස විඥාන. විමුක්ත භාවයට පත් වූ රහත් කෙනෙක් ක්ලේශිතේ අරමුණ කුමක්ද කියලා දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත මාර්යන් සහිත ලෝකවාසී කවරෙක් හරි ඒ ගැන පරිශ්‍රණය කරලා හොයලා බැලුවත් එහි අරමුණ කුමක්ද කියලා දැක ගන්නට ලැබෙන්නේ. හේතුව එහි අරමුණක් නැති නිසා. ඒ හුදු දැනීම මාත්‍රයක් පමණයි. ඒකට තමයි අනිදර්ශන විඥානය කියලා කතා කියන්නේ. ඊළඟට විඥාන ධාතුව කියලා කියනවා ඒ ධාතු හයක් වශයෙන් කතා කරන විට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. මෙතන මේ විඥාන ධාතුව කියන්නේ පොදු විඥානස්කන්ධයේ පමණක් නෙවෙයි. පංචස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරම දැක්වීම සඳහායි මේ විඥාන කියන පොදු වචනයෙන් මෙතෙන්දී ව්‍යවහාර කරන්නේ. එනිසා ඒ ස්ථානයේදී මේ විඥානය කියන වචනේ යොදා සිටින්නේ කවර අර්ථයෙන්ද කියන එක තේරුම් ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒක විඥාන සංදේහා නාම රූප සමුදයෝ කියලා මේකේ දක්වනවා මේ පාදක මේ තෝත්‍රයේ දක්වා තිබෙනවා විඥාන සංදේ නිසා තමයි නාම රූප සමුදය ඇතිවන්නේ මේ මේ විඥානයන් ඇතිවීමේ හේතු තේරුම් ගන්නට ඕන හේතුව මේ විඥානයේ මමදේ මම හෝ මගේ හෝ මට අයද්දයක් වශයෙන් සලකන එක වැරදි හේතුඵල ක්‍රියාදාමයක් ඒකාන්තයෙන්ම මේවා අනාත්ම ධර්මයි කියන ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා කර්ම විඥානය කියලා මාර කලින් කියලා එකක් මරණ මොහොතේ ශීපත් වෙන කුසල අකුසල කර්ම ශක්තියෙන් වලට කර්ම විඥානය කියන්නේ මේක ඇති වෙන්නට හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි කෙනෙකුගේ සිත තුළින් නිරායාසයෙන් සිතේලි ගලා යාමේ ශක්තිය තිබෙන තාක්කල් කර්ම විඥානය මරණ මොහොතේ එළඹ සිටිනවා ඒකෙන් අදහස් කරන්නේ කෙනෙකුට කිසිවක් නොසිතා තමන්ගේ සිත දිහාම බලාගෙන ඉන්නකොට නිදායාසයෙන්ම සිටිවිලි චිතතලෙන් ගලාගෙන යන හැටි දකින්නට පුළුවන්. රහත් වූ කෙනෙක් එහෙම බලාන විට කිසිම සිටිවිල්ලක් එන්නේ නැහැ නිදායාසයෙන්. කැමැති වෙලාවක් තමන්ට කැමැති තාක්කල් එහෙම ඉන්නට පුළුවන්. නිරායාසයෙන් සිටින ගණනා ඉන්නේ ආයාසයෙන් සිටින ඇති කර ගන්නට පුළුවන්. අර නිරායාසයෙන් සිටින ගණන ශක්තිය රහත් වූ සෑම කෙනෙකුගේම සිත තුළ තියෙනවා. ඒ නිසා මරණ මොහොතේදී කලින් කරන ලද කුසල අකුසල කර්මයක් සිහිපත් වන්නට පුළුවන්. සිහිපත් වෙනවා. ඒකට හේතු වන්නේ ඒ කියන්නේ නිරායාසයෙන් සිටින කලායාමට හේතු වන්නේ ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නොසිටින එක. මේ සංසාර සාගරයේ රැඳී සිටීම ඒකාන්ත වශයෙන්ම දුකක් සංසාරයේ රැඳීමමයි දුක කියන්නේ වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන සංසාරයේ එක මොහොතක්වත් රැඳී නොසිටිය යුතුයි කියන ඒ හැඟීම ඇති වෙලා නැත්නම් දුක්ඛේ යඥාන මේ දුක පිළිබඳ නුවණ නැති නිසා එතන මෝඩකමක් තිබෙනවා. ඒ වගේම මේ කර්ම සංස්කාර නිසා නැවත නැවත මේ සංසාර දුක ඇති කර දෙනවා මේකමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා අවබෝධ වෙලා හරියට පැහැදිලිව දක්මින් දැකලා නැති නිසා ඒ අවිද්‍යාව ශිත තුළ ක්‍රියාත්මක වෙනවා ඒ වගේම සම්පූර්ණයෙන්ම නැවත ඉදීම නැති කිරීමෙන් තමයි මේ දුක සම්පූර්ණයෙන්ම ශේ කරන්නට පුළුවන් වන්නේ මේ විදියටයි නැවත ඉදීම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වන්නේ කියලා දකින්නට නොහැකි වන ඒ අවිද්‍යාව දුක්ඛ නිරෝධය ඥානං කියන ඒ අවිද්‍යාවත් එනවා ඊට අමතරව ඒ දුක්ඛ නිරෝධයේ ඒ ආකාරයෙන් අත්දැකීමට නම් මේ විදිහට මේ සංස්කාර ධම්ම පංචස්කන්ධ ධම්ම සෑම එකක්ම සිතින් අත්හලෙපේ කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සත්‍ය පිළිබඳව පවත්නා වූ ඒ අවිද්‍යාව ශිත තුළ තිබෙනවා. මේ අවිද්‍යාව නිසා තමයි කර්ම සංස්කාර රැස් කරන්නේ. ඒ කර්ම සංස්කාර තිබෙන නිසා එලෙසින්ම සිත තුළ નિરાයාසයෙන් සිතේලි ගලා යම් මේ ශක්තිය තිබෙන නිසා තමයි මරණ මොහොතේ කර්ම විඥානයක් එළඹ සිටින්නේ. ඒකද කර්ම විඥානය ඇති වෙන්නට ඔය කියන හේතු තිබෙන්නට ඕන. එලෙසින් කර්ම විඥානයක් ඇති වුණාට පස්සෙ එහි විපාකයක් වශයෙන් ප්‍රතිසන්දි විඥානය කියලා ඒ ප්‍රතිසන්ද විඥානය ගැඩෙමින් අල්ලාගෙන සිටින නිසා අපේ නොඑක් දේවල් අල්දනවා තමන්ගේ පංචස්කන්ධ ලෝකේ වෙන්නට පුළුවන් බාහිර පංචස්කන්ධ ධර්ම වෙන්නට පුළුවන් ලෝකීය ජීවී දෙයක් වන්නට පුළුවන් නැත්නම් ධර්මයේ උනත් වෙන්නට පුළුවන් මේ කවර දෙයක්වත් අපි අල්ලන්නේ අපේ සිතෙන් සිතෙන් අල්ලගන්න දේවල් සියල්ලම සිත අතහැරියනම් අතහරින්නට පුළුවන් කියන්නේ සිතින් තමයි මුළු ලෝකේ යන්තා දේවල් තියෙනවා මේ සියල්ලම අල්ලාගෙන සිටින්නේ. සිත සම්පූර්ණයෙන්ම අතහැරපු කෙනෙකුට ලෝකයම අතහැරියා වෙනවා. ගියාත්මේදී මරණ මොහොතේදී මේ අල්ලා ගැනීම අතහැර නොතිබුණු අවස්ථාවකයි කර්ම විඥානයේ එළඹ සිටියේ එම නිසා තමයි ඒ උපාදානයේ හේතෙන් තමයි ප්‍රතිසන්ද විඥාණය ගෙන දෙනවා. ඒකයි ප්‍රතිසන්ද විඥාණය ඇතිවීමේ ප්‍රධාන හේතුව. එතකොට ඒ අල්ලා ගැනීම ඇතිවීමට අවිද්‍යාව ආදී අවිද්‍යාව ආදී කරුණු තිබෙන්න ඕනේ. අවිද්‍යාව තියෙන නිසා තමයි අල්ලාගෙන සිටින්නේ. උපාදාන කරගෙන සිටින්නේ. මේ විදිහට ප්‍රතිසන්ද විඥාණය ඇති වෙන හේතු දතයිසේ. මේවා පිළිබඳව පසුවට කරුණ ධර්ම දේශනාවලදී මේ කරුණු තවත් විස්තර වශයෙන් දැනගන්නට පුළුවන් වේවි. ඊළඟට අනිදර්ශන විඥානය. ඒක ඇතිවීමේ හේතුකුත් තියෙනවා. අනිදර්ශන විඥානය කියන්නේ රහතෝ කෙනෙකුගේ විමුක්ත සිත් බව මෙය දැන් දන්නවා. නමුත් ඒ සිත් සංකත ධර්මයක් හේතුන් හේතුන් නිසා හටගන්නා ධර්මයක් නෙවෙයි. නමුත් ඒ සිත ඇති කර ගැනීමට හේතු තියෙනවා. ඒක තමයි අවිද්‍යාව නිසා අස්මිමානය දුරු කිරීම. අවිද්‍යාව නිසා අස්මිමානය තිබෙන තාක්කල් ඒ සිත ඇති කර ගන්නට කාටවත් බැහැ. එතකොට ඒෂිත ඇතිීමේ හේතුව අවිද්‍යා අස්මිමාන දෙක නිරුද්ධ කිරීම. ඊළඟට චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන කොටස් හයක් තියෙනවා. මේවත් නිකම්ම තියෙනවා නෙවෙයි ඇතිවීමට හේතු තියෙන තෝන හේතු තිබුණාට පස්සේ ඇතිවන. චක්කු විඥානය ඇතිවීමට නම් ඇස තිබෙන්නට ඕන. ඇස කියන එකෙන් අදහස් කරන්නේ රූප බැලීමට අවශ්‍ය වන ඇස හා සම්බන්ධ සියලුම රූප කොටස් වලට. ඒකට ඇස තිබෙන්න ඕන. ඒ වගේම රූපාරම්මන තිබෙන්න ඕන. ඇසට පෙනෙන රූපාරම්මන. තමන්ගේ මනසේ ක්‍රියාකාරී බවක් තිබෙන්න ඕන. නින්ද කියවැනි තත්යකට සිතපත් වෙලා නෙවෙයි. අක්‍රීය තත්යකට සිතපත් වෙලා සීනි නැති කරලා තියෙන තත්යක් වෙන්නේ. එහෙම අවස්ථාවක් නෙවෙයි. ක්‍රියාශීලී මනසක් තිබෙන්න ඕන. ආලෝකයේ වැනි බාහිර හේතු තිබෙන්නට ඕන. මේවා විවිධ හේතුන් නිසා තමයි චක්ක විඥානය ඇතිවන්නේ. ඒතකොට චක්ක විඥානය ඇතිවීමට ඇස බාහිර රූප ආලෝකයේ වැනි දේවල් තිබෙන්නට ඕන කියලා කිව්වා. මේ ඔක්කොම අයස්සන්නේ රූපස්කන්ධය. සිතේ ක්‍රියාත්මක භාවයේ ක්‍රියාශීලී මනසක පැවැත්ම තිබිය යුතුයි කියලා ප්‍රකාශ කළා ඒක අයස්සන්නේ නාමස්කන්ධය. එතකොට මේ නාම රූප දෙකම පවතින්නට ඕන විඥාණය ඇතිවීම සඳහා, චක්ක විඥාණය ඇතිවීම සඳහා. සෝත විඥාණය ඇතිවීමටත් මෙහෙමයි කනක් තිබෙන්නට ඕන. මෙතෙන්දී කන කියන එකෙන් අදහස් කරන්නේ ශබ්ද ඇසීමට හේතුපාදක වන කන හා සම්බන්ධ සියලුම රූප කොටස් වලට. එතකොට ශබ්දයක් අනිවාර්යයෙන්ම තිබෙන්නට ඕනේ සෝත විඥානය ඇතිවීමට. සද්ද බල නින්දකට වැටිලා නැති, සිහි නැති කරලා නැති, එහෙම නැත්නම් ශබ්ද නොඇසෙන තරම් ගැඹුරු සමාධියකට පිටපත් කරගෙන නැති, ක්‍රියාශීලී මනසකුත් තිබෙන්නට ඕන ශබ්ද ඇසෙන්නට. මේ ආදී හේතු මත තමයි ඒ ශෝත විඥානය පහළවන්නේ. මේ දේ කන, ශබ්දේ ආදී දේවල් ඔක්කොම රූප කොටස, ක්‍රියාශීලී මනස නාම කොටස. ඒක නිසා නාම රූප දෙකම ඕනේ ශෝත විඥානේ පහළ වෙනවා. ගහන විඥානෙ, ජීවා විඥානෙ, කාය විඥානෙ කියන මේ සෑම විඥානයක්ම ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි. මනෝ විඥාන, මනෝ විඥානය ඇතිවීමටත් නාම රූප දෙකම අවශ්‍යයි. රූපස්කන්ධයේ පැවැත්ම තිබෙන්නට ඕන නාමස්කන්ධයේ පැවැත්ම තිබෙන්නට ඕන එතකොට තමයි මනෝ විඥානය පහළවන්නේ මේ විදිහට විඥාන කොටස ඇතිවීමේ හේතුත් දතේ කරනවා ඊළඟට විඥාන ධාතුව ඇතිවීමේ හේතුව දතියතේ විඥාන ධාතුව කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්ම හතරට මේ කියලා මා කලින් කියනවා වේදනාව ඇතිවීමේ හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ පස්සපච්චා වේදනා පස්සේ නිසා වේදනාව ඇති වෙනවා කියන සංඥාව ඇති වෙන්නේ පස්ස සමුදය සංඥා සමුදය නැත්නම් කියලා දක්වා තිබෙනවා පස්සේ නිසායි සංඥාව ඇති වෙනවා සංස්කාර ඇති වෙන්නේ ඒ ස්පර්ශය නිසාමයි පස්ස සමුදය සංඛාර සමුදය. එතකොට වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනම ඇතිවීමට ස්පර්ශය තිබෙන්නට ඕන. විඥාන ස්කන්ධය පහළ වීමට නාම රූප සමුදය විඥාන සමුදය කියලා දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේක කියලා ප්‍රකාශ කොට වදාළා තිබෙනවා එතකොට නාම රූප දෙකම තියෙන්න ඕන විඥානය ඇතිවීමට මාර කලිනුත් කියේ චක්ක විඥානය ඇතිවීමට නාම රූප දෙකම තිබෙන්න ඕන ඒකම තමයි නේ නැවත අපි ප්‍රකාශ මේ විදිහට විඥාන ඇතිවෙන්න ඇතිවන්නට යම් නම් හේතුන් තිබෙනවා මේ හේතුන් තිබී සිටේ මේ හේතුන් නිසා විඥානයක් හටගත්තාට පසුව ඒ හටගත් විඥානය නිසා නාම රූප ජනිත මෙන්න මේ නාම විඥානය නිසා නාම රූප ජනිත වන ආකාරය අවස්ථා දෙකකදී තේරුම් ගන්නට ඕන. එකක් තමයි චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන විඥානයන් පහළ වීම නිසා කෙසේ නාම රූප ධර්මයන් පහළ වෙනවාද කියන කරුණ. දෙවැනි එක තමයි ප්‍රතිසන්දේ ඥානය නිසා නාම රූප පහළවන්නේ කෙසේද කියන කරුණ. ඇසට රූපයක් පෙන්වාට පස්සේ චක්ක විඥානය ඇතින ඒම නිසා විවිධාකාර සිතිවිලි ධර්ම සමාගයේ සිත තුළින් ගණනය වෙනවා. ඇසට පෙනෙන රූපය දැකලා චක්ක විඥානය ඇති වුණාට පස්සේ රූපේ හඳුනා ගන්නා රූප සංඥාව. ඊට පස්ව චක්ක සංපස්සජා වේදනාවල් ඒ වේදනාවල් ලැබුණාට පස්සේ වේදනාව හඳුනා ගැනීමේ ඒ සංඥාවල් ඒක අමතරව ඒ වේදනා ආදී ධර්මයන් පහළ වුණාට පස්සේ ඒකේ ඇසට දකින ලද රූපය පිළිබඳ විවිධ චිත්ත සංස්කාර ධර්ම ජනිත වන්නට පුළුවන් මේ සියල්ලම නාම ධර්ම. ඇසට පෙනෙන රූපය දැක්කාට පස්සේ තමන් ප්‍රිය කරන එකක් නම් ඇලීමක් බැඳීමක් ආශාවක් රාගයක් වැනි දෙයක් ඇති වෙන්නට පුළුවන්. නැත්තම් තමන් අපේ කරන අමනාප කෙනෙක් නම් ද්වේෂයක් නොසතකක් අමනාපයක් නුරුස්නා ගතියක් වැනි සිතිවිලි ඇතිවන්නට පුළුවන්. නැත්තම් අපි අපට දුකක් ඇති වෙන ආකාරයේ රූපයක් දැක්කා නම් කියන්නේ අපේ හිතට කරුණාවක් ඇති වෙන රූපයක් දැක්කා නම් කරුණා සිතිවිල්ලක් ඇති වෙන්නට පුළුවන්. නැත්තම් ඇසර රූපයක් දැක්කාට පස්සේ මෛත්‍රී සහගත සිතිවිලි ඇතිවන්නට පුළුවන්. නැත්නම් මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි මේ පංචස්කන්ධ ධර්මාදී ඒ ආකාරයෙන් විදර්ශනා මේ සිතේදී ඇතිවන්නට පුළුවන් මේ සෑම එකක්ම නාමස්කන්ධයට අයත් ධර්ම මේ හැම එකක්ම ඇතුළේ චක් විඥානය ඇතිවෙච්ච නිසා රූප සංචේතනා පහළ වෙනවා රූප විතක්ක පහළ වෙනවා රූප විචාර පහළ වෙනවා මේ ආදී විවිධ සිතේදී ධර්ම චක් විඥානය ඇතිවීම නිසා පහළ වන බව මේ ඇයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් මේ විවිධ සිතේදී නාම ධර්ම චක්ඛුඥාන නිසා පහළවන විට තමන්ගේ රූපස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. අපේ චිත්තට අනුව රූප වෙනස් වෙනවා මොකද හේතුව චිත්තජ රූප උපදින නිසා. දැන් අප හොඳ ප්‍රියමනාප මොහොනකින් සිටින විට අපි අප්‍රේ කරන අප කැමතින ශබ්දයක් එහෙම ආසන්නට ලැබුණොත් එකපාරටම මොහොන වෙනස් වෙලා යන ආකාරයේ ඕනෑම කෙනෙකුට දක්නට පුළුවන්. ඒ මූණෙන් පේනවා තමන් ඒකට කැමැත්තක් දැක්කේ නෑ තමන් ඒකට විරුද්ධයි එබැනි අදහසක් ඒ වචන වලින් පිට නොකලත් මූණෙන් දැర్శණය මේ මේකට හේතුව තමන්ගේ සිතට අනුව මේ මූණේ තියෙන රූප කොටස් මූණේ පමණක් නෙවෙයි මුළු ශරීරයේම තියෙන රූප කොටස් චිත්තද රූප කොටස් වෙනස් වෙනවා වෙනස් වෙච්ච නිසා ප්‍රිය රූපයක් දැක්කාට පස්සේ අපේ මුහුණේ ස්වરૂපය වෙනම දෙයක්. අප්‍රිය ස්වરૂප අප්‍රිය රූපයක් දැක්කහම මුහුණේ තියෙන රූප කොටසල ස්වභාවය තවත් ආකාරයි. අපිට ඇහැට පෙනෙන රූපය දැකලා තරහසිතක් ගියොත් එහෙම මුහුණේ දැක්කෙන රූප කොටස් ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙයාට සරහගයයි කියලා ඒ විදිහට වෙනස් වෙනවා. මේ විදිහට අපගේ ශිතට අනුකූලව රූප කොටස් ශරීරයේ චිත්ත ශරීරයේ තියෙන චිත්ත රූප වෙනස් වෙනවා. මේ නිසා චක්කු විඥානය නිසා රූපයක් පහළ වෙනවා. අර කලින් කියපු විදිහට චක්කු විඥානය නිසා නාමයක් පහළ වෙනවා. මෙන්න මෙලෙසින් චක්කු විඥානය නිසා නාම රූප කොටස් දෙකම පහළ වෙන බව තේරුම් ගත යුතුයි. විඥාන පත්‍ය නාම රූප. කනට ශබ්දයක් ඇසුනහමත් මේමය ශබ්දය ඇසුනාට පස්සේ සෝත විඥානය ඇතිවන්නේ සෝත විඥානය ඇතිවනාට පස්සේ ශබ්දේ හඳුනා ගන්න නාම ධර්ම පහළ වෙනවා ඒක නිසා පහළ වෙන විවිධාකාර වේදනා ඒ හඳුනාගත් ශබ්දයේ හොඳයි හොඳයි කියලා හඳුනාගත්තා නම් සුඛ වේදනාවක් නැත්නම් නරක සබ්දයක් කියලා හඳුනාගත්තා නම් දුක් වේදනාවක් يعني විවිධාකාර වේදනා පහළ වෙනවා. ඒ හඳුනාගත් ඒ ඇතිවුණු වේදනාව මට ඇතුනේ දුක් වේදනාවක් නැත්නම් උපේක්ෂා වේදනාවක් නැත්නම් සැප වේදනාවක් ආදී වශයෙන් මේ වේදනාවක් හඳුනා ගන්නවා සිතින් ජනිත වෙනවා. ඒක අමතරව ඇලීම, බැඳීම, ගැටීම වනේ සිටිවිලිට ඇතිවන්නට පුළුවන්. ඒ ශබ්දේ නැවත නැවත අහන්නට ඕනේ. ආදී වශයෙන් ඇති වෙන ශබ්ද විතක්ක, ශබ්ද විකාර වෙන දේවල් ඇතිවන්නට පුළුවන්. මේ ආදී වශයෙන් මේ නාම ධර්ම රාශිය පහළවනවා ඒ සියලුම නාම ධර්ම ඇතිවීමට සෝත විඥාණය අනිවාර්යයෙන්ම ඇති වෙ යුතුයි. ඒක නිසා සෝත විඥාන නිසා ওই නාම රූප ධර්මයන් නාම ධර්මයන් පහළ වෙන බව තේරුම් ගන්නට පුළුවන්. ඒ කනට ඇහෙන ශබ්දය ඇසුණාට පසුව ඒ ශබ්දයට අනුව අපගේ තියෙන රූප ශරීරයේ තියෙන රූප කලාප, චිත්තජ රූප, විශේෂයෙන්ම චිත්තජ රූප වෙනස් වෙනවා. ඇති වෙනවා, පවතින නැති. එම නිසා ශබ්දයේ ඇසීමට හේතු පාදකෝ සෝත විඥානය නිසා රූපස්කන්ධයේ ඇතිවීමක් නැති ඇති ඇති නැති නැති යාමක සිදුවන බැවින් රූපයක් ඇති වෙනවා කියලා කියන්නට ඕනේ. එතකොට සෝත විඥාන නිසා නාමයක් ඇති වෙනවා. සෝත විඥාන නිසා රූපයක් ඇති වෙනවා. මේ දෙකම එකට අරන් කතා කරන විට සෝත විඥාන නිසා නාම රූප දෙකම ඇති වෙනවා කියලා කියන්නට සිදුවෙනවා. මේ ආකාරයෙන් ශෂීන්ද්‍රයන්ට මේ ඇද තේරුම් ගන්නට පුළුවන්. නාසයට ගඳ සුවඳ දිවට රස කයට වේද ස්පර්ශ සහ මනසට විවිධ ධර්මාරම්මනා වුණාට පසුව කෙසේනම් නාම රූප ධර්මයන් දැනිත වෙනවාද කියන කරුණ. මේක පස්යෙන්ම මේ ඇද තේරුම් ගත හැකි එකක්. ඊළඟට ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප ධර්ම ඇති වෙන එකක් තේරුම් ගන්න ඕන. ප්‍රතිසන්දි විඥානය කියන්නේ මා කලින් කියවා පුනර්භවයේ දෙනදෙන විට පළමුවෙන්ම පහළවන සිතකිය. මේක ඕපපාතික ලෝකයේ ඕපපාතික සත්‍යයක් වශයෙන් ලෝකයේ පහළ වුණා නම් ඒ කියන්නේ දෙවියෙක් වශයෙන්, බ්‍රහ්මයෙක් වශයෙන්, අමනුෂ්‍යයෙක් වශයෙන් ආදී ඕපපාදික සත්‍යයක වශයෙන් ලෝකේ පහළ වුණා නම් ඒ ප්‍රතිවිසන්ද විඥානය සමගම ඒ කර්ම ශක්තිය තුළින් සම්පූර්ණ ස්කන්ධ ධර්මයන්ම පහළ වෙනවා. රූප ස්කන්ධයයි නාම ස්කන්ධයයි නැත්නම් පංචස්කන්ධ ධර්ම ආයතන සියල්ලම එකවර පහළ වෙනවා. මෞඛසින් උපදින මිනිස්යන් දේශන සමනිස්ගත සතුන් වැනි අයගේ තත්ත්වය ඒක නෙවෙයි. අපි මිනිසෙක් වශයෙන් ඉපදෙන විට පළමුවෙන්ම ප්‍රතිසන්ද විඥානයේ ගොස් එල්ලෙන්නේ මව සහ පියාගේ එකතු වීමෙන් පහළ වූ ධාතු කොටස් වල වලයි. එතකොට මේ ධාතු කොටස් වල ප්‍රතිසන්ද විඥානයේ එල්ලෙනකොටම ප්‍රතිසන්ද විඥානයේ සමගම උපදින රූප කොටස් තුනක් තියෙනවා. සහජාත වශයෙන් උපදිනවායි කියලායි පොත්වල දැක්කේ. එකටම උපදිනවා කියන එකයි ඒ අදහස. ඒ කර්ම ශක්තිය තුළ මේ රූප කොටස් නිකදවන ප්‍රතිසන්දි විඥාන කර්ම ශක්තිය තුළ ශරීරයක් නිර්මිත කරන්නට අවශ්‍ය නිසා රූප දශකයේ කියන රූප කොටස් පහළ රූප දශකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ හතරයි ඒ කොටස් 8 මේකට කියන්නේ සුද්ධාෂ්ටක රූප කලාප කියලා මේ 8ට ජීවිතේන්ද්‍රිය රූපය එකතු විය යුතුයි. ඒක දිගින් දිගට පැවසාගෙන පැවතීගෙන යාම සඳහා ඊට අමතරව කාය ප්‍රසාද රූපය එකතු විය යුතුයි. එතකොට එතන 10ක් වෙනවා. ප්‍රතිසන්දේ විඥානය ඇති වෙනකොටම ඒ කර්ම ශක්තිය තුළින් ඒහා සමගම මේ කාය දශකයේ කියන රූප කොටස පහළ වෙනවා. ඒකත් උපදවා ගණමයි ප්‍රතිසන්දේ විඥානය එන්නේ. ඊළඟට භාව දශක කියලා රූප කලාව කොටස් 10ක් පහළ වෙනවා. ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක තීරණය කිරීම සඳහා භව දශක රූප අවශ්‍යයි. එතනින් භව දශක කියන්නේ පඨමී ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන අටයි ජීවිතෙන්ද රූපයයි නමේ භව රූප දෙකෙන් එකක් ස්ත්‍රී භව හෝ පුරුෂ භව රූප දෙකෙන් එකක් ඒ කොටස් 10 භව දශකේ ප්‍රතිසන්දි විඥානය සමගම ඒ කර්ම ශක්තිය තුළින් ඒ රූප කොටසත් පහළ වෙනවා. ඊළඟට මේ සිත පිහිටන්නට රූපයක් අවශ්‍යයි. නාම රූප දෙකම තියෙන රූපවල සත්‍ය ඒකයි. එම නිසා මේ සිත පිහිටන්නට තැනක් අවශ්‍යයි. එම නිසා වස්තු දශක රූප කොටස් පහළ වෙනවා. වස්තු දශකය කියන්නේ අර කලින් කියන ලද සුද්ධාෂ්ටක පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන අටයි. ජීවිතේ පැවැත්මේ දිගින් දිගට පැවැත්මට අවශ්‍ය නිසා ජීවිතෙන් රූපයයි එයක් එතකොට නමයයි. මේකට කියන්නේ ජීවිත නවක රූප කලාප කියලා. මේ කලා නමයට එක තියෙනවා අනිත පිළිටන්ට සුදුසු රූප කොටස. ඒකට කියනවා වස්තු වස්තු රූපය කියලා. එතකොට ඒ 10 10 වස්තු දශකයේ ඒ කොටස් 10 ප්‍රතිසන්දි විඥානය සමගම සහජාත වශයෙන් පහළ වෙනවා. කවුරුත් මේවා නිපදවනවා නෙවෙයි. කර්ම ශක්තිය තුලින්ම නිපද වෙනවා. අන්න ඒ කොටස් රූප කොටස් ටික ප්‍රතිසන්දි විඥානයේ නිසයි ඇතිවෙන්නේ. විඥාන පත්‍ය රූපං මේ ප්‍රතිසන්දි විඥානයේ නිසා ඇතිවෙන මේ රූප කොටස් දිගින් දිගට ඉතින් වැඩෙන්නට පටන් ගන්නවා. වැඩෙන්නට පටන් ගන්නෙ මව ගන්න ආහාර පාන ඒ වගේම කර්ම ශක්තිය ආදී විවිධ හේතුන් මත ඒ රූප දිගින් දිගට දිගින් දිගට වැඩි වැඩි යන්නේ අර මුලින්ම ඇති වුණු ප්‍රතිසන්දි විඥානය නිසා මේක නිසා ප්‍රතිසන්දි විඥානය තුළින් රූප කොටස් ඇති වෙනවා කියන කරුණ මෙයාට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. දැන් ප්‍රතිසන්දි විඥානය ඇති වෙච්ච ගමන් මේක නැති වෙනවා. ක්ෂණයයි පවතින ඕන චිත්තක්ෂණයක කාලයක් පමණයි ඕනෑම චිතයක් පවතින. ඊට පස්සේ චිත නිරුද්ධ වෙනවා. ඒ එක්කම තව චිතක් පහළ වෙනවා. ඒකට පළමුවෙන් ප්‍රතිසන්ද විඥානය ඇති වුණා. ඒක නැති වුණා. ඊළඟට ඒ එක්කම නැවතත් ඒ විඥානෙම පහළ වෙනවා. ඒකත් නැති වෙනවා. ඒ ක්ෂණයෙම තව චිතක් පහළ වෙනවා. මේ විදිහට ඇති වී ඇති වී නැති වී නැති යන සිත් සිත් පිළි පරම්පරාවක් මෙතන තියෙනවා. එතකොට ප්‍රතිසන්දි විඥානයේ පළමුවෙන්ම ඇති වෙච්ච නිසා තමයි මේ චිත්ත පරම්පරාව දිගින් දිගට දිගින් දිගට පැවැත්ගෙන පැවැත්ගෙන යන්නේ. අශකන නාසාදී ඉන්ද්‍රියම් පහළ වුණාට පස්සේ ඒ නිසා පහළ වෙන නාම ධර්මයන් පහළ වීමටත් අර ප්‍රතිසන්දි විඥානයේ අනිවාර්යම තිබිය යුතුයි. එනිසා මේ ප්‍රතිසන්දි විඥානය නිසා නාම ධර්ම ඇති වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. අර කලින් කියපු විදිහට ප්‍රතිසන්දි විඥාන නිසා රූපත් මේ පසුව කියපු විදිහට ප්‍රතිසන්දි විඥාන නිසා නාමත් ඇතිවෙනවා. ඒක නිසා ප්‍රතිසන්දි විඥාන නිසා නාම රූප දෙකම පහළ වෙනවා කියන කාරණාව තේරුම් ගත යුතුයි. අද අපට ගුවන් විදුලියෙන් නැත්නම් ගෝප වාහනේ වැනි මහා ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ධර්මදේශනාවලදී පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන විට විඥාන පත්‍යා නාම රූපං කියන කොටස විස්තර කරමින් බොහෝ දෙනෙක් විස්තර කරන්නේ විඥානය කියන්නේ චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන විඥාන පමණයි ප්‍රතිසන්ද විඥානය කියන එක එකට අයත්යක් නෙවෙයි කියලා තමයි එහෙම තමයි බොහෝ දෙනෙක් අර්ථ නිරූපණය කරලා ඒ ධර්මයන් කියන්නේ. නමුත් මේ අය දැම්මා මේ කියන පාඩේ කිරේ විශේෂ අවධානය යොමු කරන්නට ඕනේ. එතකොට ඒක ඇත්තද නැත්තද කියලා මේ අයටම තේරෙයි. බුදුරජාණන් වහන්සේ මහා නිධාන කියලා සූත්‍රයක් දක්වා තිබෙනවා. දීඝනිකායේ තිබෙන සූත්‍රයක් එහි දක්වනවා මෙන්න මෙහෙම පාඩයක්. අපි මේ කතා කරන්නේ විඥාන පත්‍යා නාම රූපං විඥාන නිසා නාම රූපය තියෙනවා කියන කොටස. විඥාන පත්‍යා නාම රූපං තේතිකෝපණේ සම්බුත්තං සදානන්ද ඉනිනාපේතම් පරයායේන වේදිතබ්බං යතා විඥාන පත්‍යා නාම රූපං විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා කියලා යමක් සඳහාම වේවා නම් මෙන්න මේ කියන කරුණෙන් ඒ විඥාන පත්‍යා නාම රූපං කියන කොටස ඔබ තේරුම් ගන්න කියන එකයි සාමාන්‍ය අදහස. විඥානන්ති ආනන්ද මාතකුච්චිස්මින් න ඔක්කොමිෂත අපිනකෝ නාම රූපං මාතකුච්චිස්මින් සමුච්චිෂත බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රශ්නයක් විමසන ආනන්ද හඳුරන්නේ. මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකෂට දැකගත්තේ නැත්නම් ආනන්ද මෞකෂ තුල නාම රූප ධර්මයන් සිහි වෙනවද හට ගන්නවද මේ ඇටත් ඒකට පිළිතුරු දෙන්න පුළුවන් එහෙම හට ගන්නට බෑ නෝහේ සම්බන්ධයේ එහෙම සිදුවන්නට බෑ ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එහෙම ප්‍රකාශ කළා විඥානං කේ ආනන්ද මාතුකුච්චින් ඔක්කමෙත්තා වොක්ක මිශ්‍රිත වොක්ක මිශ්‍රිත අපිනකෝ නාම රූපං එක්සත්හාය අබිනිබ්බච්චිෂ්ඨතාති මේ විඥානයේ මෞකෂයට එළඹියාට පසුව ආනන්ද ටික වේලාවකින් හරි ටික දවසකින් හරි මේක නැෂී ගියා නම් පංචස්කන්ධයක් නැත්නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයේ ස්වરૂපයෙන් නික මේ ශරීරයක් සිතක් ප්‍රයක්ෂා සිතක් ওই විදිහට මෞකෂ තුළ නිපද වෙන්නට පුළුවන්. විඥානේ නිරුද්ධ වෙලා ගියා. අය මෞකෂට ආපු විඥානේ නිරුද්ධ වෙලා ගියා නම් ඒ විදිහට ඒ පංචස්කන්ධ ධර්ම හට ගන්නට හැකියාවක් නැහැ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන නොහේ සම්බන්ධයෙන් හේම වන්නට බෑ ස්වාමීන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඥානන්තේ ආනන්ද දහරශව සතෝ බොච්චිජ්ජසත කුමාරකස්වා කුමාරිකා එවා අපිනකෝ නාම රූපං බුද්ධිං විරූල්ලම් බේකොල්ලම් ආපජ්ජිෂත මේ විඥාණය මවකුසට එළඹ සිටියාට පසුව ටික කාලයකට පස්සේ ඒ දදරු කාලයේම ඒක විනාශ වුණා නම් ඒ මව කුසලවල ඇති වුණු නාම රූප ධර්මයන් වැඩිලා දියුණු වෙලා යනවා. මේ ඒක දිගින් දිගට වැඩි වැඩි යනවා. ඒක ශිදවන්නට බෑ. තස්මාති ආනන්ද ඒෂේව හේතු ඒත නිදා ඒතන් නිදානං ඒත හේතු ඒත පච්චයෝ ඒත සමුදය ඒත පච්චයෝ නාම රූපස්ස යදිදම් විඥාන ඒක නිසා ආනන්ද නාම රූප ඇතිවීමට විඥාණයමයි හේතුව විඥාණයමයි නිදානය විඥාණයමයි සමුදය විඥාණයමයි පච්චය එතකොට මේ ඇට මේ කරුණ ඒ තරම් ගැඹුරු කරුණක් නෙවෙයි පහසෙන් තේරුම් ගන්නට පුළුවන් කාරණාවක් ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ධර්මයන් ජනිත වෙන ජනිත වෙනවා කියන කරුණ මේ අය දැන් තේරුම් ගත යුතුයි. එතකොට නාම රූප පත්‍ය විඥානං කියන කතාවම බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී අනිත් පැත්තට ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා. දැන් මේ අපි කතා කළේ විඥාන පත්‍යා නාම රූප විඥාන නිසා නාම රූප ඇති වෙනවා කියන කරුණ. ඔක අනිත් පැත්තට කියනවා නාම රූප පත්‍යා විඥාන නාම රූප නිසා විඥානි ඇති වෙනවා කියලා. මේකත් තේරුම් ගන්නට ඕන මෙහිදී. විඤ්ඤා නාම රූපච්ඡා විඥානන්ති සිකෝපනේ සම්බුස්සං සදානන්ද ඉන්නාසේ සම්පර්යාය නිවේදසබ්බන් යථා නාම රූපච්ඡා විඥානං මම නාම ඉස්සල්ලා අපි කියේ විඥානයේ නිසා නාම රූප ඇති වෙන ආකාරය මේ මේ දැන් අපි කියන්නේ ඒක අනිත් පැත්ත. නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා මා කියවා නම් ආනන්ද මෙන්න මේ කියන කරුණෙන් ඔබ ඒක පැහැදිලිව තේරුම් ගන්න. විඥානංචේ ආනන්ද නාම රූපේ පතිස්ථාන ලබිෂ්ඨත අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේත මේ ප්‍රතිසන්දි විඥාණය නාම රූප දෙකක ප්‍රතිෂ්ඨාවක් ලැබියේ නැත්නම් ඒ කියන්නේ මනා විඥාණය ගිහිල්ලා පිළිගන්නට නාම රූප දෙකක් නොතිබුණා නම් ඒ ප්‍රතිෂ්ඨාව ලැබුණේ නැත්නම් නැවත නැවත මේ ජාති ජරා මරණ ආදී දුක් ගොඩ පහළවනවා මේ සත්‍යයකට පිළිතුරු හිතින්ම දැන් ලැබිලා ඇති නෝහේ සම්බන්තේ එහෙම වෙන්නට බෑ. තස්මාදී ආනන්ද ඒශේ හේතු ඒ සංනිදානං ඒස සම්දේ ඒස පච්චෝ යදිදං විඥානස්ස නාම රූපං ඒක නිසා මේ නාම රූප ඇතිවීමට හේතුව ආනන්ද සමුදය ප්‍රත්‍ය ආනන්ද මේ විඥානය එලෙසින් ප්‍රකාශ කරනවා මේක බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී ඔය කතාව ඔය ඔය අදර්ශන ප්‍රකාශකට වදාරලා තිබෙනවා. නගර කියලා සෝත්‍රයේදී දැක්කෙනා බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදඥ සම්මස්නය කළ ආකාරය නුවණින් අවබෝධ කරගත්තු ආකාරය. එහිදී පටිච්චසමුප්පාදඥ විස්තර වශයෙන් බල බලා සිටින බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේට එනවා දැන් විඥානය නිසා නාම රූප ඇති වුණායි කියලා. විඥාන පත්‍ය නාම රූපං කියලා. එතකොට තර්ෂමයම් වික්‍රේ ඒතද හොසි එවිට මහණෙනි මට මෙහෙම හිතුණා. කිම්නකෝ සතේ විඥානං හෝති කිම් පත්‍ය විඥානං. දැන් මේ නා විඥානයේ නිසා නාම රූප ඇති උනායි කියලා දැක්කාට පස්සේ මෙලෙසින් සිතන කුමක් ඇතිකල මේ විඥානයේ ඇති වෙනවද කුමක් ප්‍රත්‍ය කොට විඥානයේ පවතිනවද තස්සමයන් වික්‍රේ යෝනිසෝ මනස්කාරා අවූපඤ්ඤාය අபிසමයෝ නාම රූපේ සතේ විඥානං හෝති නාම රූපච්ඡ විඥාන මේ කරුණ ගැන යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ප්‍රඥාවෙන් බලන මට නුවණට අවබෝධ වුණා මහණෙනි නාම රූප තියෙන නිසායි විඥානය ඇතිවන්නේ නාම රූප ප්‍රත්‍යේ නොයි විඥානේ හටගන්නේ තස්සමයිහම් වික්ඛවේ ඒතද හෝසි පච්චදා වස්සතිකෝ පච්චදා වස්සතිකෝ ඉදම් විඥානං නාම රූපං හා නාපරං ගච්ඡති මේ විඥානේ නාම රූප මතම පිහිටා සිටිනවා නාම රූප ඉක්මවා විඥානේ පවතින්නේ නැහැ මෙලෙසින් බුදු ප්‍රජානන් වහන්සේ ඒ කොටස ප්‍රකාශ කොට වදාළා නාම රූප නිසා විඥානය පවතින්නේ කෙසේද කියන කරුණ. මේක තේරුම් ගන්නට පහසෙම පුළුවන්කම ලැබෙන්නේ රහත් වූ කෙනෙකුට රහත් වූ කෙනෙකුට මා කලින් කීවා විමුක්ත සිතක් උදා වෙනවා කියලා. ඒක සුදු දැනීම මාත්‍රයක් පමණයි වෙන මොකක්වත් නෙවෙයි. ඒකෙන් සිතන්නට කරන්නට කියන්නට කිසිවක් මොකක්වත් කරන්නට බෑ හුදු දැනීම මාත්‍රයක් අඛණ්ඩව ශෝරියේ පැවැත්ගෙන යනවා. මෙන්න මේ දැනීම මාත්‍රයේ විඥානයක් විඥාන ස්කන්ධයට ධර්මය විඥානය මේ විඥාන මාත්‍රයේ පවතින්නේ අර කලින් කියපු අනිදර්ශන විඥානය ගැන කතා කරා. ඒ අනිදර්ශන විඥානය නැත්තම් මේ අකුප්පාදේතෝ විමුක්තිය නැත්තම් මේ විමුක්තසිත ඒ විඥානයේ පවතින්නේ. ඒ මතු පිට පවස්නා වූ නාම රූප ධර්මයන් පවතින නිසා. එතකොට විඥාන පත්‍යා නාම රූපං වෙනවා. මේ නාම රූප දෙක මත පිටින් පවත්නා වූ නාම රූපයන් දෙක දිගින් දිගට පැවතගෙන යාමට උපකාරව පවතින්නේ ඒ කියපෝ නිලහස්සෙද ඒක නිසා නාම රූපච්ඡ විඥානං මේකට උපමා බුදුහාමුදුර දක්වන වෙනස් සූත්‍රයකදී ශ්‍රීයතා බික්කේ දී නරකලාපියෝ අඤ්ඤමඤ්ඤං නිස්සාය තිත්තේයුන් ඒව මේවා නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං මහණෙනි උන්නකස් උන්නරුමි බටලි එකතු කරලා මිටි දෙකක් හැදුවා නම් ඒකට හරියට ධර්මටි වගේ ඒ දෙකක් එකකට එකක් හේතු කරලා හිතවල තියන්නට පුළුවන්. අන්න ඒ වගේ මහණෙනි නාම රූප දෙක නිසා විඥානය පවතිනවා විඥානය නිසා නාම රූප පවතිනවා කියලා ප්‍රකාශ කොට වදාළා. මේක මේ ඇද තේරුම් ගන්නට පුළුවන් මේ විදිහට කල්පනා කළොත් ප්‍රතිසන්ද විඥානය ඇති වුණා. ඒක විඥාන ස්කන්ධයේ දිගින් දිගට පැවතගෙන යාම මේක තමයි භවංග සිතක් වශයෙන් අපගේ අපි වෙනස් සිතුවිලි නොසිතා සිටින විට ක්‍රියාත්මක වන්නේ. මේ ප්‍රතිසන්ද විඥානයේ පවතින නිසා ඒක දිගින් දිගට පැවතගෙන යන නිසා මේ නාම රූප ධර්මයන් පවතිනවා. මේ නාම රූප ධර්මයන් පවතින්නට හේතුපාදකෝ කරුණු නිරුද්ධ වෙලා ඒවා නැතිලා ගියාට පස්සේ අදිශියේ හරි වායස ගෙවිලා හරි කර්මයේ ගෙවිලා හරි මරණයටපත් වෙලා මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වුණාට පස්සේ අර ප්‍රතිසන්දි විඥාණයට හිතන්නට බෑනේ ඒක නිසා ප්‍රතිසන්දි විඥාණය නිසා නාම රූපය තියෙනවා නාම රූප නිසා ප්‍රතිසන්දි විඥාණය තියෙනවා කියන කරුණ මේ ඇයිට පාස්වෙන් තේරුම් ගත හැකියි මා කලින් විඥාන සමුදය ගැන කතා කරන විට විඥාන විඥාන ධාතුව ගැන විස්තර කරමින් ඒ කියන සමුදය ගැන කතා කරන විට අපි කියවා විඥාන කියන්නේ නාම රූප සමුදය විඥාන සමුදය කියලා. වේදනා සංඥා සංඛාර ඇතිවීමේ හේතු වශයෙන් දැක්කේ පස්ය විඥාන ඇතිවීමේ හේතු වශයෙන් දැක්කේ නාම රූප නාම රූප සමුදය විඥාන සමුදය කියලා. ඒ අනුසාරයෙන්ම මේ ඇයට හිතා ගන්නට පුළුවන් වන්නට ඕන නාම රූප නිසා විඥාණය පවතිනවා කියන කරුණ. එතකොට නාම රූප නිසා විඥාණය පවතිනවා විඥාණය නිසා නාම රූප පවතිනවා කියලා තමයි නිවර්ති ආකාරයෙන් තේරුම් ගත යුතුවන්නේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්ව දේශනා කරන මහා නිදාන සූත්‍රයේදී මෙලෙසින් පාඩයක් එක්තාවතාවකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපපජ්ජේතවා එක්තාවතා අධිවචනපතෝ එක්තාවතා නිරුක්තිපතෝ එක්තාවතා විඤ්ඤාතිපතෝ එක්තාවතා පඤ්ඤාවචරං එක්තාවතා වට්ටම් වත්තති එක්තාය පඤ්ඤපනාය යදිතං නාම රූපං ශා විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති නාම රූප දෙක එකිනෙකට උපකාර වෙමින් පැවැත්ගෙන යන ක්‍රියාදාමයට තමයි මහණෙනි ඉපදෙනවා කියන්නේ ජායේතවා ජීයේතවා දරාවටපත් වෙනවා කියන්නේ ඔය නාම රූප දෙක එකිනෙකට උපකාර වෙමින් පවත්න ක්‍රියාදාමයට කියන වෙනස් වචන ඊළඟට මරණයටපත් වෙනවා කියන්නේ නැත්තම් ඉපති වෙනවා කියන්නේ නැවත උපදිනවා කියන්නේ මේ සියල්ලම නාම රූප සහ විඥාන දෙක එකිනෙකට අත්සල් බැඳගෙන ක්‍රියාත්මක වන ධර්මතාවයන් විස්තර කිරීම සඳහා කියන ලබන වෙනස් වශයෙන් ඒ පමණක් නෙවෙයි මෙතන මිනිස්සෙක් සිටිනවා ඒ දෙවියෙක් සිටිනවා ඒ භක්මයෙක් සිටිනවා ඒ මාරයෙක් සිටිනවා මිනිස්සේ තිරිසනෙක් සිටිනවා ආදී වශයෙන් ව්‍යවහාර කරන්නේ නැත්නම් මෙයා ගුණවන්තයෙක් ශිල්වත්යෙක් මෙයා මෝඩයෙක් ආදී වශයෙන් ඒ විදිහට ව්‍යවහාර කරන්නේ. එහෙමත් නැත්නම් මෙතන සත්‍යයක් නැත මෙතන තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී පංචස්කන්ධ ධර්මයන්ගේ නාම රූප ධර්මයන්ගේ ආයතන හයක් ධාතු හයක් ආදී විවිධාකාරයෙන් නුවණින් විමස විමසා දකින්න එහෙමත් නැත්නම් සංසාරයේ දිගින් දිගට යනවායි කියලා ප්‍රකාශ කරන්නේ අන් කිසිවකට නෙවෙයි මේ නාම රූප දෙක එකිනෙකට උපකාර වෙමින් දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන ක්‍රියාදාමයට එන්න මේක පැහැදිලිව මේ තේරුම් ගත යුතුයි නාම රූප නිසා විඥානියත් විඥාන නිසා නාම රූපත් මේ ආකාරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වන ක්‍රියාදාමයට තමයි අපි මේ විවිධ ආකාරයෙන් විවිධ විවිධ විදිහට හඳුනා ගැනීම කරමින් ව්‍යවහාර කරමින් මේ පරිහරණය කමේ මගේ කය මේ මම මෙතන ගෑණියක් සිටිනවා මෙතන මිනිහෙක් සිටිනවා ආදී වශයෙන් ව්‍යවහාර කරමින් රැවටී සිටිනවා මේ බව හරියටම තේරුම් ගන්නට ඕනේ රූපස්කන්ධයයි නාමස්කන්ධයයි නාම රූප දෙක. මේ නාම රූප දෙකේ පැවැත්මට විඥානස්කන්ධය අවශ්‍ය වෙනවා. ඒ විඥානස්කන්ධයේ පැවැත්මට නාම රූප දෙක අවශ්‍ය වෙනවා. නාම නාම රූපත් නිරන්තරයෙන්ම ඇති වී ඇති වී ඇති වී ඇති නැති නැති යනවා. විඥානස්කන්ධයත් නිරන්තරයෙන්ම ඇති වී ඇති වී නැති නැති යනවා. ශාම ශනයක් පාසා මෙලෙසින් ඇතිවීමෙන් නැතිවීමෙන් යන නාම රූප විඥානමය කියන්නේ මේ කියන කොටස් වල ක්‍රියාදාමයක් හැර මෙතන මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් මගේ ආත්මය කියලා දෙයක් සත්‍යයේ පුද්ගලෙක් කියලා කිසිවෙක් නැති බව අවබෝධ කරගත යුතුයි. මෙන්න මේ අවබෝධය පැහැදිලිව ඇති වෙනකොට මේ නාම රූප ධම්මතාවයන් ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණක් තේරෙනවා ඊට අමතරව අනාත්ම ලක්ෂණය පැහැදිලි ලෙසම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ අනාත්ම ලක්ෂණය පැහැදිලිව අවබෝධ කර ගැනීම තුළින් එනකොට නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිර්වාණ ධාතුව අවබෝධ කරගත හැකි ආකාරය අප විඥාන විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන කොටස විස්තර කරනකොටයි ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙන්දී මේ නාම රූපච්ඡා විඥානං නැත්නම් විඥානපච්ඡා නාම රූපං කියන කොටස අදාළ වන්නේ පංචස්කන්ධයක් තියෙන සත්‍යයන් පමණක් කියන කරුණ තේරුම් ගන්නට ඕන. අරූපාවචර ලෝක තියෙනවා හතරක්. ආකාසන්නාං ඡායතනේ විඥානං ඡායතනේ ආකින් සංඥායතනේ නේව සංඥානා සංඥායතනේ කියලා හි රූපයක් නැහැ ඒ කියන්නේ නාම ස්කන්ධ හතර පමණයි ඒ ලෝකවලට මේ විස්තරය අදාළ වන්නේ නැහැ ඊට අමතරව අසඤ්ඤ තලය කියලා හිත නැති කය පමණක් කියන ලෝකයක් තිබෙනවා. ඒකේ කය කාය කය විතරයි තියෙන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන කිසිවක් නැහැ. එම නිසා ඒ ලෝකේ ධර්ම මේ කියන විස්තරේ අදාළවන්නේ මේ නාම රූප පත්‍ය විඥාන නැත්නම් විඥාන පත්‍ය නාම රූපං කියන විස්තරේ අදාළවන්නේ පංචස්කන්ධයක් තියෙන ශස්තු ලෝකවලට පමණක් කියන කරුණත් තේරුම් ගත යුතුයි. විඥාන නිරෝධය ගැන කතා කරනකොට මේක වඩා ටිකක් ගැඹුරින් කරුණු විස්තර කරන්නට තිබෙනවා. ඒක නිසා අද මේ දේශනාව කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ සඳහා පැය භාගයක් නෙවෙයි, ඊටත් වැඩි කාලයක් යොදවන්නට සිදු වෙන නිසා ඒකට දැන් කාලය අවකාශ මේ කල්පනා කරලා අවබෝධ කරගන්නට ඕන. මේ මම කියලා හිතන, මගේ කියලා හිතන මේ පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් විඥාන නිසා නාම රූපත් නාම රූප නිසා විඥානයත් ඇති වී ඇති නැති වී නැති වී යන ක්‍රියාදාමයක් හැර වෙන දෙයක් නෙවෙයි ය කියන කරුණ. ඒක පැහැදිලිවම තේරෙනකොට Tamanට තේරෙන්නට ඕන මේ මම මගේ කියලා හිතපේක මහා මුලාවක්. මෙතන තියෙන්නේ නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් පමණයි කියන අවබෝධය ඇති වී සිටි. මා උපමාවක් කියන්නම් විඥාකාරය නැති දෙයක් මේ මිනිසුන්ට නොපෙනෙන දෙයක් තියෙනවා කියලා පෙන්වනවා. ඒගොල්ලන්ගේ ශනික ක්‍රියාදාමයන් තුළින් අපිට ඒක අතු කරගන්නට බෑ. නමුත් ඉතින් පෙන්වනවා මෙන්න මෙහෙම දෙයක් මෙහෙම දෙයක් තියෙනවා කියලා. අපි මුලාවකටපත් කරනවා. මෙන්න මේ වාගේ විඥාකාරයක මුලා කරන්නාසේ මේ නාම රූප ධර්මයන් විඥානය සමග එකතු වෙලා ලෝකයම මුළු විශ්වයම සත්‍යව මුලාවට පත් කරලා තිනවා රහත් නොවිචිෂ්ඨන්ගේ එන්න මේ සත්‍යය පැහැදිලිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන පැමිණෙන්න ඊට පස්සේ ඊළඟ දේශනයේදී අපි විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන කතාවේ කරුණ විස්තර කරනවා. හොඳයි මේ දක්වා අපි කියන ලද කරුණු සාරාංශය මේකයි. නාම රූප පත්‍ය විඥානං කියන එකම අපිට විඥාන පත්‍ය නාම රූපං කියලා ආකාරයකින් කියන්නට පුළුවන් නිසා මේ කොටස් දෙකක් තිබෙනවා. ඒකට විඥානයේ චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන විඥාන කොටස් හයට අමතරව ඒ ඒ විඥානයේ සිදුවන ක්‍රියාදාමයේ හෝ ස්වභාවයේ මත පිහිටලා වෙනත් විඥාන කියන වචනයත් උදාගත් අවස්ථා ධර්මයේ සඳහන් වන බව පෙන්වන්න කළා. කර්ම විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ අනිදර්ශන අනිදර්ශන විඥානය ආදී. මේවා ඇතිවීමේ හේතු තියෙනවා. ඒ හේතුන් නිසා විඥානය ඇති වෙනවා දිනා තමා ඇති කරගන්නවා නෙවෙයි, සමාගයේ ධර්මයක් නෙවෙයි කියන කරුණ පැහැදිලිව තේරුම් ගැනීම සඳහා අපි මේ විඥානයන් පහළ දීමේ හේතු කෙටියෙන් ප්‍රකාශ කළේ. ඒ විඥාණයෙන් ඇතිවීමේ හේතු නිසා විඥාණය පහළ වෙනකොට ඒ විඥාණය පහළ වෙච්ච නිසා නාම රූප ධර්මයන් පහළ වෙන එකයි ඊළඟට ඊළඟට ප්‍රකාශ කළේ. එතකොට ඒදී කොටස් දෙකක් වශයෙන් ඒක තේරුම් ගත යුතු බව කියනවා. චක්කසෝත ගහන ජීවාකාය මනෝ කියන විඥානය හය නිසා නාම රූප ධර්මයන් පහළවන්නේ කොහොමද? ඊට අමතරව ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ධර්මයන් පහළවන්නේ කොහොමද කියන කරුණ. ඊට පස්ව ප්‍රකාශ කළේ නාම රූපච්ඡා විඥානං කියන එකයි කලින් කීවේ විඥානපච්ඡා නාම රූපං කියන කරුණ. මේවා හරියට තේරුම් ගන්නා විට අපිට තේරුම් අපිට අවබෝධ කරගන්නට පුළුවන් තනිකරම අනාත්ම ලක්ෂණය යුතු මම නොවන මගේ නොවන අනාත්ම දෙයක් මේ මම කියලා මගේ කියලා මෙතෙක්කල් මුලාවෙන් යුතේ මුලාවෙන් යුතේ ග්‍රහණය කළේ කියලා. මේ විදිහට කරුණ අවබෝධ කරගෙන පැමිණියාට පසුව විඥාන නිරෝධය ඒ නිසා පහළ වන නාම රූප නිරෝධය ගැන ඉදිරියේදී ඉදිරි දේශනාවේදී කරුණ ඉදිරිපත් කරනවා. මේ අනේ පිළිපැදීම තුළින් මේට සෙවනි ශ්‍රමසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරන්නේ දෙවියන්ට අපි දැන් පින් දෙමු ආකාශත් කියන පාඨයකින්. ආකාශත්හාදි බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිකා චරණ්ඩක්ඛන්ද ශාසනං ආකාශත්හාදි බුම්මඨා දේවානාගා මහිද්దికා සිරන් දක්වන්ද දේශනන් ආකාශත්තාජ බුම්මට්ටා දේවා නාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා සිරන් දක්ඛන්තු මම් පරන්ති පාසනික නිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමිච්ඡත මේ කළ සියලුම සර්ව ශක්තිය මේ ත්‍ක්නිවනිසන සීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන ශීලස්ස නිච්ඡං උද්ධා පචායනෝ චක්සාරෝ ධම්මා වර්ධන්ති ආයුර්ණෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ ශබ්ද සම්පත්ති මේ විට අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතෝ සුපත්තේ වානාසුර දේව